හැමතෙම සුවපත් වූ නිවුණු සිතක සැනසෙල්ල සතුට සැහැල්ලුව සහිත සුබ සන්ධ්‍යාවක් කල්‍යාණ මිත්‍රවරුනි අදත් මේ ඉරිදා සඳෑවේ අපි නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේ නිවෙන සිට භාවනා වැඩසටහන සමග ඒකාත්මික වෙනවා එකතු වෙනවා සමවදිනවා අප විශ්වාස කරනවා හිමින්ම බලාපොරොත්තු වෙනවා මේ කල්යාණ මිත්‍ර හැමදෙනාම මේ නිවෙන සිත ඉරුදින ලබා දෙන මඟ පෙන්වීම හොඳින් තේරුම්ගෙන ඒ අභ්‍යාසයන් සහ ආදර්ශයන් දිනපතා ජීවිතේ පුහුණු කරනවා ඇති පුරුදු වෙනවා ඇති ඒට කිසියම් කාලය කැපකිරීමක් කරනවා ඇති ඒ තුලින් මේ වැඩසටහනට එකතු වුණු දිනේට වඩා අද වන විට යම් කිසි කායික මානසික නිවීමක් සැනසීමක් අත්දකින්නම ඇති. ඒ තමා අපේ එකම සුපැතුම එකම බලාපොරොත්තුව සහ අපේක්ෂාවේ මේ නිවෙන සිත අරහා ඔබත් සමග කෙරෙන වැඩසටහනින්. කල්‍යාණ මිත්‍රවරුනි මේ වැඩසටහනත් සමග අපි අපේ උස්මත් එක්ක පුංචි ගමනක් යනවා ඈතකට නොවේයි ළඟට මේ චංචල හිතත් එක්ක අපි බොහෝම ඈතට ගිහිල්ලා තියෙන්නේ. කොපමණ ඈතට අපි ගොස් තිබෙනවාද කියනවා නම් අපිට අපිව පෙනෙන්නේ නැති අපට අපව ඇහෙන්නේ නැති තරම් ඈතකට තරම් දුර ඈතකට අපි අපෙන් ඈත්ව තිබෙනවා ඒ නිසා මේ ලෝකේ තියෙන හැම ශබ්දයක්ම අපිට ඇහුණත් ළඟ තියෙන දුර තියෙන ඊටත් දුරින් තියෙන ශබ්ද තාක්ෂණය හරහා අපිට ඇහුණත් අපිට අපි වැහෙන්නේ නෑ. එපමණ ඈතකට අපි ගිහිල්ලා අපේ සිතිවිලිත් එක්ක අපේ දුවන හිතත් එක්ක මේ ලෝකෙ තිබෙන හැම ලස්සනක්ම හැම පාටක්ම හැම හැඩයක්ම අපි දැක්කත් අපිට අපේ හැඩය මේ මම කියන දෙෙහි හැඩය පාට ස්වභාවය නොපෙනෙන තරම් දුර ඈතකට අපි ගිහිල්ලා. ඒ නිසා අපිට අපි වැහෙන්නෙත් නෑ, පේන්නෙත් නෑ, දැනෙන්නෙත් නෑ. අපි ලෝකේට අන්ධ නොවුනට අපි අපිට අන්ධයි. අපි ලෝකේට බිහිරි නොවුනට අපි අපිටම බිහිරි. අපි අපිටම අසංවේදී. මේ ආධ්‍යාත්මික අසංවේදී බව ආධ්‍යාත්මික බිහිරි බව සහ අන්ධ බව අපව අප තුලම අතරමං කර ගන්නවා අපේ ජීවිතය ඇතුලේ අපිම ආගන්තුකයන් බවට පත් වෙලා නන්නාඳුනන අමුත්සන් බවට අපිපත් වෙලා සමහර විට අපි චෝදනා කරනවා පැමිණිලි කරනවා අපිව කාටවත් තේරෙන්නේ අපිව කවුරුත් තේරුම් ගන්නේ නැහැ සමහර විට එකම gedere ඉන්න දුවලා පුතාලා මේ චෝදනාව කරනවා Tamange අම්මා තාත්තා ගැන අම්මලා තාත්තලට අපිව තේරෙන්නේ සමහර විට දෙමව්පියන් මේ චෝදනාව කරනවා මගේ දුවට මාව තේරෙන්නේ නැහැ කියලා සමහර විට දෙවි කලක් ඇසුරු කරන මිතුරු මිතුරියන් ඕනවුන්ට දවසක මේ චෝදනාව නගනවා මෙපමණ ඇසුරු කළත් තාම මාව තේරුම් අරගෙන නැහැ කියා සමහර විට සහකරුවන් සහකාරියන් ඕනොවුන්ට ඇඟිල්ල දික් කරනවා ඇයි මාව තේරුම් ගන්න නැත්තේ තේරුම් ගත්තේ නැත්තේ ඉතින් මේ සියල්ලේ කිසියම් ඇත්තක් ඇති නමුත් ඇත්තම ඇත්ත මොකද්ද මේ කවුරු අපිව තේරුම් ගත්තත් අපි අපිව තේරුම් අරගෙන නෙමෙයි. අපි කාව තේරුම් ගත්තත් අපව අප තේරුම් අරගෙන නෙමෙයි. ඉතින් මේ මම කියන දෙය ඉදිරියේ තිබෙන්නේ ලොකු ප්‍රශ්නාර්ථ ලකුණක්. අනිත් හැමදෙනා ගැනම අපට කියන්න දේවල් තිබෙනවා කියන්න දේවල් කොයි වගේ කෙනෙක්ද ඕනම කෙනෙක් ගැන යමක් කියන්න අපිට තිබෙනවා සමහර විට පිටු ගණන් ලියන්න තිබෙනවා අනිත් අය ගැන හොඳ නරක දෙපැත්තම මම කියන්නේ Taman ගැන මොනවද අපිට එහෙම කියන්න තියෙන්නේ අනිත් අය කියන දේ නෙවෙයි. මම මා තුලින් දුටු දේ මොනවද? මම මාව හඳුනාගෙන තිබෙන්නේ කොහොමද? මට මාව පේන්නේ කොහොමද? මේ ගැන කල්යාණ මිත්‍රවරුනි අපට තිබෙනවාද ලොකු අවබෝධයක්? බොහෝ විට තිබෙන්නේ අඳුරු গুপ্ত ප්‍රශ්නාර්ථ ලකුණක්. ඉතින් ඒ නිසා අපි අනිත් අයගෙන් අහනවා මං කොයි වගේ කෙනෙක්ද? ඔබට පෙනෙන්නේ මාව කොයි වගේද? අප බොහෝ විට යැපෙනවා අනිත් අයගේ සහතික මත. අපි ඉල්ලනවා අනිත් අයගේ සහතික. අනුන්ගෙන් සහතික. අඳුනා ගැනීමපත් අනන්‍යතාවයන්. අනේ මට කියන්න මං ගැන. මෙතනට අපි ඇවිත් තිබෙන්නේ ඇයි? අපි අපි ගැන නොදන්න නිසා. අපි යමක් ගැන දැනගන්නේ අහලා බලලා විඳලා මේ ක්‍රම තුන පමණයි තියෙන්නේ අහලා බලලා විඳලා ඉතින් අපිට අපිව ජීවිතේටම ඇහිලා නැත්නම් අපට අපව ජීවිතේටම පෙනිලා නැතිනම් දැනිලා නැතිනම් කල්යාණ මිත්‍රවරුනි මම කියන තැන තිබෙන්නේ අඳුරු හිස් බවක් කළුවර හිස් බවක් ඝන කළුවර තදම තද කළු පාට හිස් බවක් අන්න ඒ හිස් බව නිසා අපි අපිත් එක්කම ලොකු ගැටලු හදා ගන්නවා. අවසාන වශයෙන් බැලුවොත් මේ ජීවිතේ ඔබත් මාත් අත්දකින හැම ගැටලුවක්ම පැන නගින්නේ මම නැමැති ප්‍රහේලිකාවෙන්. මම මාව හරියට තේරුම් නොගැනීම තුලින් තමා අන් සියලුම ගැටලු මතුව තිබෙන්නේ පැන නගින්නේ මේ අන්ධකාර උල්පතින් ඒ එක් එක් ගැටලුව ඒ එක් එක් ගැටුණ වෙන වෙනම විසඳන්නට යෑමෙන් තමා එදා මෙදා තුර මෙපමණ දුරක් ඔබත් මාත් මේ සසරේ ආවේ කීයක් නම් ප්‍රශ්න අපි විසඳන්නට ඇද්ද මේ සංසාරේ ගණන් කරන්නට බැරි තරම් ප්‍රශ්න අපි විසඳලා ඇති. විසඳුවා කියා සතුටු වෙන්න ඇති. තවත් විසඳන්නට කොපමණ ප්‍රශ්න තිබෙනවාද? කවදා මේ ප්‍රශ්න සියල්ල විසඳා ඉවර වෙයිද? ඉතින් ඒ නිසා අපි අඩමානෙට අනුමානෙට කියනවා නිවන් දක්නා ජාති දක්වා මේ ප්‍රශ්න තියෙයි. මේ ප්‍රශ්න තියෙන කල් නිවනක් නැහැ. නිවන් දැක්කහම ප්‍රශ්න ඉවර වෙනවා නොවේයි. අපි ප්‍රශ්න ඉවර කරොත් අන්න එදාට අපි නිවෙනවා. එයයි මේ නිවෙන සිතේ තේමාව. ඒ සඳහා මේ සියලුම ගැටලු සියලුම මම්මුලා වීම සහ සියලුම අසහනයන් පැන නගින මූලය මුල අපි හොයා ගන්නට ඕනේ ඒ උල්පත පාද ගන්නට ඕනේ ඒ අන්ධකාර උල්පතට කිසියම් ආලෝකයක් ලබා දීමයි මේ භාවනාවේ අරමුණ එම නිසා කල්යාණ මිත්‍රවරුනි භාවනාවෙන් ශනිකව කායික සැහැල්ලුවක් ලිහිල් බවක් ඇඟට සනීපයක් ලබා දෙනවා කිසියම් කාලයක් ක්‍රමානුකූලව භාවනාවේ යෙදුනහම හිතට සනීපයි පැත්තටත් සැහැල්ලුයි බොහෝ විට භාවනාව මෙතරම් ලෝක ජනප්‍රියව තිබෙන්නේ ඒ නිසා මෙයින් ලැබෙන ශනික සැහැල්ලුව ලිහිල් බව නිසා එය නොවේයි ගමනාන්තය ඒ ආරම්භය පමණයි අපිට තියෙනවා එතනින් පටන්ගෙන ඊට එහා යන ගමනක් මේ සැහැල්ලුවෙන් සැනසෙල්ලෙන් පටන්ගෙන අවබෝධය කරා යන ගමනක් ජීවිතාවබෝධය වෙත යන ගමනක් මම මාව තේරුම් ගන්න ගමනක් එනිසා මේ සැහැල්ලුවෙන් පටන්ගෙන අවබෝධයෙන් ලැබෙන නිදහසින් කෙලවර වෙන ගමනකටයි භාවනාව කියන්නේ. මේ ගමන සැහැල්ලුවෙන් යන්න පුළුවන් ගමනක්. භාවනාව අපිව සැහැල්ලු කරනවා අපිව සැහැල්ලුවෙන් මේ ගමන එක්ක යනවා. එක්තරා භාවනා ගුරුවරයෙක් එතුමාගේ භාවනානියෝගී ජීවිතයේ ගැන පසු කාලයක කරන ආවර්ජනයකදී එතුමා පවසනවා ඒ ගුරු උපදෙස් සහිතව භාවනා කළ කාලේ කිසි බරක් තිබුණේ ජීවිතේ හරියට නුඹ ගැඹ පියාසර කරන පක්ෂියෙක් වගේ මේ අහසේ මායිම් නැති ඉස් අහසේ පියාඹන කුරුල්ලෙක් වගේ භාවනාව ඒ පමණට යෝගියාව සැහැල්ලු කරනවා බරකට තිබුණේ ගුරු උපදෙස් නැමැති පියාපත් දෙක පමණයි. එයත් බරක් නොවේයි. සැහැල්ලුවෙන් මේ ගමන යන්නට සැහැල්ලුවෙන් තරණය කරන්නට උපකාරයක්. කුරුල්ලෙකුට කවදාවත් අත්‍යවශ්‍ය බරක් වෙන්නේ බරක් උනේක් නෑ. බරක් කරගන්නෙත් නැහැ. භාවනාව පිළිබඳ අප අසා තිබෙන කියවා තිබෙන ලබාගෙන තිබෙන සියලුම උපදෙස් සම් දිහා බලන්න කුරුල්ලෙකුට ලැබිලා තියෙන පියාපත් විදිහට අත්දැක විදිහට එක තැන ලගින්නට එරෙන්නට ඉරවෙන්නට නොවේයි සහල්ලුවෙන් පියාඹා යන්නට ලැබුණු ආශිර්වාදයන් විදිහට ඒ දහම් දැනුම යොදා ගන්න. කල්යාණ මිත්‍රවරුනි අපි දිගටම මේ නිවෙන සිත හරහා පුහුණු වෙමින් ආවේ මේ අභ්‍යන්තර හඬට සවන් දීමයි දුස්මේ උදව්වෙන් මේ ලෝකයේ තිබෙන ශබ්ද අතර අඩුම හඬක් නිපද වෙන ශබ්දයක් තමා හුස්ම හුස්මට හඬක් තිබෙනවා හුස්ම කියන්නේ ක්‍රියාකාරීත්වයක් ඉතින් ක්‍රියා හැම ක්‍රියාකාරීත්වයක්ම කිසියම් කම්පනයක් ධ්වනියක් ශබ්දයක් නිර්මාණය කරනවා හුස්මත් தත්ත්වය සාධාරණයි. හැබැයි හුස්ම හරීම නිහඬයි. සාපේක්ෂ වශයෙන් නිහඬම නිහඬ හඬක් තමා ආශ්වාසයේ හඬ සහ ප්‍රශ්වාසයේ හඬ. එහෙම හඬක් තිබෙනවාද නැද්ද? නොදැනෙන තරමට හුස්ම නිහඬයි. ഘോഷාවන්ට හුරු වුණු කලබලයන්ට පුරුදු වුණු මනසට හුස්ම ඇහෙන්නේ නැහැ. හුස්ම නොඇසෙන මනසකට ජීවිතය ඇහෙන්නේ නැහැ. මක්නිසාද හුස්ම තමා ජීවිතය. මේ දෙක එකට යන්නේ. හුස්ම දැනෙනවා නම් ජීවිතේ දැනෙනවා හුස්ම ගන්න බව දන්නවා නම් ජීවත් වෙන බව දන්නවා හුස්ම ඇහෙනවා නම් ජීවිතය ඇහෙනවා ඉතින් ඒ නිසා මේ මේ භාවනාවේදී අපි නෑ කලබල වෙන්නේ සමහරට කලබලෙන් කරන්ට පිළිවන් භාවනා ඇති හැබැයි මේ ආනාපාන සති භාවනාව කලබලෙන් කරන්න බෑ. කලබල වෙන තරමට හුස්ම අපිට තේරෙන්නේ නැති වෙන. හුස්ම දැනගන්න අපිට අපහසු වෙනවා. හුස්ම හැංගෙන. මෙතනදී අත්‍යවශ්‍ය පුහුණුව තමා හැකි පමණ নিরপেක්ෂව සිටීම. වාඩි වුණු ගමන්ම හුස්ම සොයන්නේ නැහැ. මේ වැදගත් සිද්ධාන්තයක් කෙනෙකුට අවශ්‍ය නම් මේ ආනාපාන සති භාවනාවේ ගැඹුරට යන්න ඒ භාවනාවත් එක්ක දුර ගමනක් යන්න එහෙමනම් වාඩි වුණු ගමන්ම හුස්ම හොයන්නේ නැහැ. ටිකක් වෙලාව දෙන්න. හුස්මට වෙලාව දෙන්න. හිතට වෙලාව දෙන්න. ඉවසන්න. මේ හුස්මටත් වෙලාව දෙන්න නැතුව හිතටත් වෙලාව දෙන්න නැතුව ඉවසන්නෙත් නැතුව අපි අහනවා මට හුස්ම තේරෙන්නේ නෑනේ. මට හුස්ම දැනෙන්නේ නෑනේ. මං හුස්ම ගන්නවද පිට කරනවද? මේක කාගෙන්ද අහන්න පුළුවන්? ඔව් මේ ප්‍රශ්නේ අපිට ලෝකෙම අහන්න පුළුවන්. හැබැයි කාටද උත්තර දෙන්න පුළුවන් මේ ප්‍රශ්නෙට? ඔබ මේ වෙලාවේ හුස්ම ගන්නම නෑ ඔබ පිට කරනවා. කවුරු උත්තර දුන්නත් කල්යාණ මිත්‍රවරුනි එයින් අපේ භාවනාවේ වැඩිමක් නේ. අපිට පුළුවන් යන්ත්‍රයක් හදන්න. ආස්වාස ප්‍රස්වාස දැනගන්න යන්ත්‍රයක්. පුංචි මැෂින් එකක්, ගැජට් එකක් හරි ලේසියෙන් හදන්න පුළුවන්. ඒ යන්ත්‍රය නිරීක්ෂණය කරයි ආස්වාස කරන විට සහ ප්‍රස්වාස කරන විට අපි. ඒ අපිට වෙන වැඩක් කර කර ඉන්න පුළුවන්. පොතක් කියවමින් රස්සාව කරමින් උයමින් ඉහමින් රූපවාහිනිය බලමින් නිදා ගනිමින් කතා කරමින් අර යන්ත්‍රය එක්ක ශරීරයට සම්බන්ධ කරලා නැතිනම් දුරස්තව නිරීක්ෂණය කරයි ආස්වාස කිරීම අපේ ප්‍රස්වාස කිරීම. මේ සමහර විට මේ හරියටම 탁කෙටම ගානක් කියයි. අද දවසේ කොච්චර වාර ගානක් හුස්ම ගත්තද පිට කරාද? දිග හුස්ම කීයක් ගත්තද? පොත හුස්ම කීයද? මේවත් කියයි. දැන් ඒව දැනගත්ත කියලා ඒ දවසේ අවසානයේ ප්‍රතිඵලය දැනගත්ත කියා. ඕ පැයක් අවසානයේ ප්‍රතිඵලය දැනගත්ත කියා. කල්‍යාණ මිත්‍රවරුනි අපි භාවනා කළා වෙනවද? මොකද්ද අපේ වෙන වෙනස? තා මෙතන වැදගත් වෙන්නේ මේ හුස්ම දැන ගැනීමට වඩා හුස්ම දැනගන්න තරමට හුස්ම දැනෙන තරමට හුස්ම ඇහෙන තරමට හුස්ම පෙනෙන තරමට අපි සියුම් වීමයි. එයයි වැදගත්ම කාරණය. හුස්ම නොවේ වැදගත්ම දේ තමයි අපේ සියුම් සංවේදී බවය. ඒ නිසා වැඩි අවධානය යොමු කරන්න ඒ සියුම් සංවේදී බවට. මේ මොහොතේ හුස්ම ඇතුල් වෙනවද පිට වෙනවද? ඒ දැනගන්නට තරම් අපි සංවේදීද? ඉතින් වැඩි අවධානයක් යොමු කරන්නට ඕනේ ඒ සංවේදී බවටයි. උස්මට නොවේයි. ඉතින් ඒ නිසා තමා මේ භාවනාව ගැන අපේ ශාස්ත්‍රූන් වහන්සේ කරන නිර්දේශයේදී මුල් තැන දෙන්න මේ සියුම් සංවේදී බවට කියා තිබෙන්නේ පරිමුඛං සතින් සතියට සතිමත් බවට මුල් තැන දෙන්න. සතිමත් බව ඉදිරියට ගේන්න. එයට නියමුවා වෙන්න ඉඩ දෙන්න. හුස්ම නොවේයි. දැන් හුස්ම හොයන්න එපා. හොයන්න සිහිය. අවධානය හොයන්න. Taman ඉන්නේ අවධානයෙන්ද බලන්න. කොපමණ අවධානයෙන්ද කියා බලන්න. මේ හුස්මේ හඬ ඇහෙන තරමට අවධානයෙන්ද ඒ පමණට සාවධානද අන්න ඒ කෙරෙහි අපි වැඩිදුර අවධානය යොමු කරන්නට ඕනේ. නිකම්ම හුස්ම දැනීම. හුස්මේ හැම සියුම් වෙනසක්ම දැනේ. ඒවා හොයන්න ගියොත් දැනෙන්නේ සාම්ප්‍රදායික පාරම්පරික ගොවියෙක් දවසක එතුමාගේ පොරලෝසුව නැති වුණා. වගා කරන අතර ගොවිතැන් කරන අතර ඔරලෝසුව ගැලවිලා වැටිලා අතේ බඳින. ඉතින් මේ සමහර විට මූල්‍ය වශයෙන් එපමණ වටිනා ඔරලෝසුවක් නොවෙන්නට ඇති. නමුත් මේ ගොවියට ඒක හරි වටිනවා. කිසියම් ආත්මීය සම්බන්ධතාවයක් ඒවරලෝසුවත් එක්ක තිබුණා. දැන් අර සියල්ල නවත්තලා ගොවියා ඔරලෝසුව හොයනවා. හැම තැනකම හෙව්වා Taman ආග හොයාගන්න බැරි වුණා. මේ අහල පහල හිටිය දූ දරුවන් මේ ගොවියා ආදරෙයි. ඒ දූ දරුවනුත් මේ ගොවියට ආදරෙයි. ඒ අය ඇවිල්ලා ඇහුවා මොනවද මාමේ හොයන්නේ? අනේ දුවේ පුතේ මගේ අතේ වඳින ඔරලෝසුව ගැලවිලා වැටිලා එයයි මං හොයන්නේ. ඉතින් මේ ඇත්තනොත් මේ පුංචි දරුවෝ ඕනේ කමින් එව්වා මේ ඔරලෝසුව. ඉදුරු මඩුවේ වී බිස්සේ මේ හැම තැනම හෙව්වා. ඉතින් මහා කලබලයක් දැන්. හැම තැනම අදිනවා පෙරලනවා ඉතින් ගොවියටත් ඕනේ කොහොම හරි හොයාගන්න. හැබැයි ඒ ගානක් හෙව්වත් කාටවත් ලැබුණේ ගොවියා හරි දුකෙන් මේ දරුවෝ කියවනේ මාමි අපිට කනගාටුයි එනවාට අපි යන්න ඕනේ ගෙදරට දැන් ගෙවල් වලට දැන් මේ අතර එක පුංචි පුතෙක් කිව්වා මාමේ මට තව එක අවස්ථාවක් දෙනවද මේ ගොවියා කිව්වා ඉතින් මේ අපි ඔක්කොම හොයලත් හොයාගන්න බැරි වුණු ඔරලෝසුව ඔබ කොහොමද හොයන්නේ තනියම අනිත් එක දැන් කරවල වැටිලා මට පුංචි වෙලාවක් දෙන්න මම බලන්න මේ ගොවියා දුකෙන් ඉන්නවා මේ පුංචි පුතා ටික වෙලාවකින් අර ඔරලෝසුව අරගෙන ආවා මෙන්න මාමේ මාමගේ ඔරලෝසුව පුදුමයි හැමෝටම හැමෝම මේක කොහොමද පුතා හොයාගත්තේ? මේ අපි හැම තැනම පෙරලලා පෙරලලා ඇදලා උඩු යටිගුරු කරලා හොයාගන්න බැරි වෙච්ච දේ මේ දවසේම පුතා විනාඩි ගානකින් කොහොමද හෙව්වේ? මම හෙව්වේ නෑ. මම හෙව්වේ නෑ. මම නිහඬව ඇහුම්කන් දුන්නා. මට ඇහුණා කුරුල්ලොම්ගේ හඬ. උලංගේ හඬ සත්තු කෑ ගහන හඬ ගොරෝසු හඬවල් මං ඒවා අතෑරියා. ඒවා හා හිතියේ නෑ. ඒ ඇහෙන හැම ගොරෝසු හඬක්ම මම අතෑරියා. අතාරිමින් අතාරිමින් අතාරිමින් මම නිහඬ බවට එන විට නිශ්ශබ්දතාවය ඇහෙන්න පටන් ගන්නකොට මාමේ මට ඇහුණා මම ගෙවරු ලෝසුව ටික් ටික් ගන්න. ඒ හොඳටම ඇහෙනකොට ඒ හඬත් එක්ක ඒ හඬ උපදින තැනට ඒ හඬ රැව් පිළිරැව් දෙන තැනට මට යන්න පුළුවන් වුණා. එහෙමයි මට ඔරලෝසු හම්බුනේ. මම හෙව්වේ නෑ. කලබල කරේ නෑ. කල්යාණ මිත්‍රවරුනි මේ තමයි අපිට දහම හම්බ වෙන අරුමේ. කලබලයට බොහෝ දේ මුණ ගැහි දහම ඇර හුස්මවත් හම්බ වෙන්නේ නැහැ කලබලම මේ භාවනාවෙන් අපිව ගෙනියනවා එබඳු නිශ්චල තැනකට නිහඬ තැනකට හුස්ම ආස්වාසයේ ඇහෙන ප්‍රස්වාසයේ ඇහෙන ඒ ආස්වාසය පිටින් තියෙන මනස ඇහෙන සිතිවිලි ඇහෙන නිහඬ තැනකට මේ භාවනාව අපි වෙත් අනේ නිහඬ තැනට ගියාම කල්‍යාණ මිත්‍රවරුනි අපිට කිසිවක් ඇහෙන්නේ නැති වෙනවා ඒ කිසිවක් කිසිම දෙයක් නොඇසෙන තැන තමා දහම කතා කරන තැන. ඒ අපි ගොළු නිසා නොවේ කිසිවක් නොඇසෙන්නේ. අපි විහිරි නිසා නොවේ අපිට කිසිවක් නොඇසෙන්නේ. හොඳින් අපි සමන් දෙන නිසායි. හොඳටම හොඳින් සමන් දෙන විට මේ සියලුම ഘോഷාවන් නිහඬ වෙනවා. මේ සියලුම ගුවන් විදුලි යන්ත්‍ර රූපවාහිනී අනිත් අයගේ කටවල් මේවා වහන්ට අවශ්‍ය නැහැ අපිට නිහඬ වෙන්න. ඒ සියල්ල වැහුවත් අපේ හිත කෑ ගහනවා. ඒ අභ්‍යන්තර ഘോഷාව අරිම අමිහිරි මේ ලෝකෙම එකතු වෙලා යකඩවලට තට්ටු කරනවට වැඩියි. අන්නේ ඇතුළ නිහඬ වෙන විට මේ බාහිර ශබ්ද ගණන් ගන්න දෙයක් නෙවෙයි. බාහිර ශබ්ද ගණන් නොගන්න තැන තමා දහම කතා කරන තැන දහම අපිව අමතන තැන අන්නේ නිශ්ශබ්දතාවයේ තමයි ධර්මය පෙනී සිටින්නේ. එතෙන්ට යන්න කුංචි පාරුවක් තමයි මේ ආනාපාන සති භාවනාව. ඒ දැක්මෙන් ඒ චිත්‍රයත් එක්ක කල්යාණ මිත්‍රවරුනි අපි බලමු කතරම් දුරට අපිට සියුම් වෙන්න පිළිවන්ද සංවේදී වෙන්න පිළිවන්ද මේ බාහිර ශබ්ද අත්හරින්න පිළිවන්ද ඒවත් එක්ක පටලැවෙන්නේ නැතිව අපේම හුස්ම ඇහෙන හඬ දැනෙන තරමට ඊටත් එහා තිබෙන මනස සිතවිලි දැනෙන තරමට ඒ සිතවිලි නිහඬ වෙන තරමට අපිට පිළිවන්ද සිවුම් වෙන්න සංවේදී වෙන්න අපි බලමු පුංචි උත්සාහයක් කරගෙන නැහැ හදිස්සිය උස්මෙත හිත යොමු කරන්න අවධානය පැහැර ගන්නා ප්‍රබල රළු ශබ්ද වලට හොඳින් කන් යොමු කරනවා විශේෂයෙන් භාවනාවට බාධාවක් කියා හිතෙන අමිහිරි ශබ්ද ඇහෙනවනම් ඒ කෙරෙහි වඩාත් කම් යොමු කරමු මට වඩා අවධානයෙන් කම් යොමු කරන විට ඒ රළු ගොරෝසු අමිහිරි ශබ්දවලට ඒ ශබ්ද හොඳින් ඇහෙයි අමිහිරි බව නැති වෙයි ගොරෝසු බව අතුරුදහන් වෙයි රළු බව දුරු වෙයි සලු නැති ගොරෝසු නැති අමිහිරි නැති හුදු ඇහිමක් පමණක්ම සිදුවෙයි ඒ අවකාශය උපකාරී කරගන්න කනට ඇහෙන සියුම්ම හඬ හොයාගන්න කුමක්ද හොඳටම අවධානය යොමු කළොත් පමණක්ම ඇහෙන හඬ බවක්ද හඬක්ද නිහඬ බවක්ද හරියටම තෝරා බේරා ගන්නට අපහසු තරමට සංවේදී බව සියුම් වූ තැන අන්න දැනෙනවා ආස්වාසය ප්‍රස්වාසය ඇහෙන්නේ සහ දැනෙන්නේ හුස්ම ඇතුල් වීම නම් ඇතුල් වීම බවක් ඇහෙන්නේ සහ දැනෙන්නේ හුස්ම පිටවීම නම් පිටවීම බවක් දැනගන්න කනට බාහිර ශබ්ද ඇහෙනවා මනසට බාහිර සිතිවිලි එනවා ඒ ගැන නැහැ පුදුමයක් නෙළුම් පතක් බඳු අපේ සියුම් අවධානයට මේ කිසිවක් ඇලෙන්නේ නැහැ. හරියට නෙළුම් කොළේ වතුර ඇලෙන්නේ නැහැ වගේ ඇහුණා නැහිලා යනවා මතක් වුණා අමතක වෙනවා ආස්වාසේ දැනෙනවා ප්‍රස්වාසේ දැනෙනවා වඩ වඩාත් සියුම් වූ අවධානය පවතින විට ආශ්වාසයේ අවසානය දැනෙනවා ආරම්භය දැනෙනවා. ප්‍රස්වාසයේ අවසානයේ දැනෙනවා. ආශ්වාසයේ ඇරඹුම දැනෙනවා. පමණටම එපමණටම නිහඬ වුණු ඒ සියුම් අවධානය ශරීරයේ හැම ශෛලයක්ම සැහැල්ලු කරනවා විවිධ කරනවා සුවපත් කරනවා ශරීරයක උපන්දා සිට තමන් සමග දුක සැප බෙදාගත්ත මේ මිනිස් පිරුරට දිය හැකි වටිනාම ත්‍යාගයක් තමා මේ විවේකය ශරීරය සත්‍යින් කියවහා ගිය සතුටින් ඒ විවේකී තිදිනය බාර ගන්නවා භුක්ති විඳිනවා එහුම් කන් දෙන්න ඒ ප්‍රමෝදේ නිනාදේ ඇස් දෙක අරිනවා කියන අදහසින් සංසුන්ව ඇස් අරින්න භාවනාවට ඇස් වහගත්ත විට තිබුණු ලෝකයේද භාවනාවෙන් පසු දෙනෙත් විවර කළාම පෙනෙන්නේ නම් එක වෙන්න පුළුවන් නමුත් සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයක් නිවුණු ලෝකයක් සැනසුණු ලෝකයක් ලෝකේ කියන්නේ අපේ නිර්මාණයක් කල්යාණ මිත්‍රවරුනි ඔබ හැමදෙනාම මේ ගන්නා ඉමහත් ප්‍රයත්නය නිලඹ භාවනා මධ්‍යස්ථානයේ අපි හැමදෙනාම බොහොම ගෞරවයෙන් අගය කරනවා. මේ විවේකී දවසේ හිමාට දවසේ මෙහෙම කාලයක් හිත නිවා ගන්නට වෙන් කර ගැනීමම ලොකු දක්ෂකමක්. එය පෙර පිනක ප්‍රතිඵලයක්. ඒ පෙර පෙනීම බොහොම ටික දෙනයි ප්‍රයෝජන ගන්න. ඒ ස්වල්ප දෙන අතර ඔබත් එක්කෙනෙක්. කල්‍යාණ මිත්‍රවරුනි මේ මොහොතේ සිට අද දවසේ කරන්න තිබෙන කටයුතු එතනදී කෙරෙන හමු වී කතා බහ මේ සියල්ල වෙනදට වඩා මට සිලිතුව සුමතව මුදු මොලොක්ව කෙරෙන හැටි දකින්න. සමහර විට ඔබේ ඒ මුදු මොලොක් බව මට සිලිටු බව සුමට බව උපකාරී වෙයි අනික් ඇත්තන්ට මුදු මොලොක් වෙන්න නිවෙන්න ගිනි ගන්න ලෝකේක ගිනි තියන ලෝකේක ගින්නට පිදුරු දාන ලෝකයක බුරුබුරා නගින මහා ගින්නක් ඉදිරියේ සීතල ජලයේ වෙමු එයයි භාවනානුයෝගීකුගේ එකම සතම් පාඨය තමනුත් නිවි අන්‍යයන්ටත් නිවෙන්නට උදව් කරමු. ඒ ලස්සන සුන්දර ඇතුමත් අධිකනත් සමග අපි <clears throat> සමුගන්න මොහොතට පැමිණ තිබෙනවා නැවතත් මතක් කරන්නේ මුල් තැන දෙන්න නිවෙන්න. ඒ සඳහාම දවසේ කාලයක් විශේෂයෙන් වෙන් කරන්න. එතෙක් මෙතෙක් ඇවිලුණු ගිනි නිවන් නිවා ගන්නට. ඉන්පසු සාමාන්‍ය ජීවිතයේ ඇතුලේ මුණ ගැහෙන කතාබස් කරන ගනුදෙනු කරන එක්කෙනෙකුට හරි නිවෙන්න උදව් වෙන්න එක දවසකට එක්කෙනෙකුට හෝ ඒට වඩා ලොකු පින්කමක් මහත්ඵල මහානිසංස ලැබෙන පින්කමක් ලොකු කුසලයක් තවත් නැහැ නැවත නැවත මතක් වන විට තෘප්තිමත් භවයේ හැඟීම අද්දවතටම දැනෙන ඒ මහා පින්කමේ ප්‍රකාශ කරුවන් වෙමු ඔබත් අපත් හැම දිනාටම සිතක් ශාන්තියක් සැනසෙල්ලක්ම වේවා